සුනිල් කුමාර මහත්මයා දිරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ දාන පාරමිතාව ගැන පෞගිය වැඩසටහන් ටික අහනකොට හිතිච්ච දෙයක් තමයි මේ ගිහියේ විදිහට මේ දැන් දාන වස්තුවක් දන් දෙනකොට ප්‍රතිලාභ විදිහට අපිට මූලික වශයෙන් ලැබෙන දෙයක් තමයි මේ තෘෂ්ණාව දුරු කරගන්න අපහැරීම පුරුදු කරගන්න අපිට උදව් වෙනවා ඒ වගේම ප්‍රාර්ථනාවක් නැතිව දන් දුන්නත් ඊට අනුකූල විපාකයක් ලැබෙනවා ප්‍රාර්ථනාවක් විදිහට මේ නිර්වාණයම නිර්වාණයම ප්‍රාර්ථනා කිරීම සුදුසුයි කියන එක තමයි තේරුම් ගත්තේ ඒ ගැන යම් කිසි අදහසක් දක්වන්න පුළුවන් නම් බොහොම පිංසවන්න ප්‍රාර්ථනාව හැටියට අනිවාර්යෙන් නිවනමයි ඉලක්ක කළ යුත්තේ හැබැයි දැන් එතනදී අපි නිවන් දකින ක්‍රම තුනක් තියෙනවානේ. සම්මා සම්බෝධි, පච්චේ පච්චේක බෝධි, ශ්‍රාවක බෝධි කියන. එතකොට ඒ අවස්ථා තුනෙන් කවර අවස්ථාවද අපි ඉලක්ක කරගෙන මේ ගමන යන්නේ? ඒක අපි වෙන් කරගන්නවා. ඊට පස්සේ ශ්‍රාවක බෝධිය තුලත් යම් විශේෂතා අපි ඉලක්ක කරගෙන තියෙනවා. අන්න එහෙම වෙන් කරගෙන ඊට පස්සේ දැන් ඒ විමුක්තිය ලබන එහෙම නැත්නම් නිවන් අවබෝධ කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන තැන තියෙන විශේෂතාවලට අනුව අපේ ප්‍රාර්ථනා ගොනු කර ගැනීම වැදගත් වෙනවා. ප්‍රධාන ඉලක්කය තමයි කෙලස් ප්‍රහාණය කිරීම. ඒ කෙලස් ප්‍රහාණය කරන්න යන අවස්ථාවේදී මම කොච්චර පිරිසකට උදව් කරනවද? ඒ අවස්ථාවේදී මම කොහොමද එතන පසුබිම සකස් කරගන්නේ? කියන කාරණයත් අපට වැදගත් වෙනවා. ඒ අනුව තමයි අපේ අවශේෂ ප්‍රාර්ථනා නිවන මුල් කොටගත් අවශේෂ ප්‍රාර්ථනා ගොනු වෙන්නේ හෝ ගොනු කරගත යුත්තේ අන්න ඒ අනුව. ඉතින් ඒක ප්‍රශ්නා මූලික කතාවක් නෙමෙයි. ඒතර ප්‍රඥා මූලික කාරණයක් නිවන ඉලක්ක කොටගෙන ඒ නිවන සඳහා බාධක දුරු කර ගැනීම සාධක ගොඩනගා ගැනීම සහ ඒ තමන් ලබන ඵලය තව බොහෝ දෙනාට ප්‍රතිලාභයක් හැටියට ලබා දෙන්නට තමන් දරන ප්‍රයත්නය. ඉතින් ඒ අනුව විමුක්තිය මුල් කොටගත් ප්‍රාර්ථනා තමයි හැම විටම අපි බොන කරගත යුතු. බොහෝ පින්සනවා.